ඇහැට ඉඳිකට් එකෙන් අන්හාම චක්කු විඥානය උපන්නද කියලා බලන්න. නෑ දුක් වේදනාව දැනෙන්නේ කාය විඥාණයට. එහෙනම් ඇහි ඕනෑම තැනකට අන්හාම අපිට ඉපදිලා තියෙන්නේ කාය විඥාණය නම් පින්වතුනි ඇහැට ඉඳිකට්ටෙන් ඇනලා කාය විඥාණය උපදිනවද? නෑ. එහෙනම් හොඳට බලන්න මෙතන කය නිසා කය හින්දා නෙමෙයිද කාය විඥාණය උපන්නේ?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 ඒවත් ඇස්නේ ඇස්වල කෘත්‍යය තමයි මොකද රූප පේන එක. එහෙනම් හොඳට දකින්න ඕනේ ඇහැ කියන එක අජ්ජත්තම් වවත්තේති කියන්නේ බාහිර රූපායතනයකින් ඇහැ දකින්න එපා කියන එකයි බුදුරජාණන්ගේ පෙන්වන්නේ. කණ්ණාඩියකින් හෝ පත්තර කොළ කෑල්ලකින් හෝ තව දෙයක් දිහා බලලා ඇහැ තියෙනවා කියලා දකින්න එපා.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 එදා ඒ භික්ෂුන් වහන්සේලා සතුටින් මේ දේශනාව අනුමෝදන් වුණා. ඔබටත් මේ දේශනාව අලුත් ඇස් දෙකක් පාද ගන්නට හේතු උපනිශ්‍රියම වේවා කියලා අවසන් කරනවා. හොඳයි එහෙනම් ඒ වගේම කල්පනා කරගන්නට ඕනේ මේ පින්වතුන්ගේ ඇස් දෙක හොයා ගන්නට ඇස් දෙක පාද ගන්නට අද මේ ධර්ම දේශනාව සඳහා විශේෂ දායකත්වයේ සපයනවා ඒ මහනුවර ජෝසප් ඊද සිල්වා මාවතේ පදිංචි ඒ.බී. අබේසිංහ මහත්මයා සහ දිලානි අබේසිංහ මැතිණිය විශේෂ කාරණාවක් තියෙනවා එම දෙපළගේ මියගිය දෙමාපියන්ට පින් පිණිසත් ඒ වගේම දියණියන් වෙන සුරංජී නිලූසි දියණියන්ටත් ඒ වගේම එරික් සහ ඇලෙක්ස් කියන මුණුමුරන්ටත් ඒ වගේම ටැඩි ටොම් යන බෑණුනුවන් සහ පුතුණුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරමි. ඉතින් මෙතෙන්දී කල්පනා කරගන්නට ඕනේ ඒ අබේසිංහ යුවලගේ නැසී ගිය දෙමාපියන් ඇතුළු වර්ග પરම්පරාගත සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වූ ඒ අය සුඛී ඒ දුක්ඛිත ආත්ම භාවයක සිටිනං ඒන් අත මිදී සපවත් භාවයකට පත්වීමෙන් උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදුනාදයක් පවත්වන්න. ඒ වගේම ඒ ඒ.බී. අබේසිංහ මහත්මයා සහ දිලානි අබේසිංහ මැතිණිය ප්‍රමුඛ ඒ පවුලට සහ සම්බන්ධ වෙච්ච සියලුම දුවා දරුවන්ට මොනපුරු මිනිබිරියන්ට ඇතුළු මේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන සැනසෙන්නටත් මේ ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය සැපයූ දායකත්වයේ මේ පින් උතුම්ට දාන පාරමිතාවක්ම වේවා කියලා සාදුනාදයක් පවත්තන්ට ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සියම් පදං Thank you.